සිටිජ චින්තනයේ සහ හදවතේ ඉම් කල් කලවන සන්තාගාරය ඉදිරිපත් කිරීම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන සිතිජ සන්තාගාරයේ හමුව සඳහා වාඩිලා සිටින ඔබ සකිසඳ ඔබ දැකීමට සතුටක් ඔබට ආයුබෝවන්. අදත් අපි අපේ කතා බහට යොමු කරන්නට බලාපොරොත්තු වෙනවා හදවතේ මනසේ ඉම්ගල් ගැන අපි සොයා බලමින් ඒවා ටිකක් ඈත් මෑත් කරන්න දුරට ගෙනියන්න ප්‍රසාරණය කරන්න කරන උත්සාහයක් තියෙනවා. ගිය වාරේ මම ඔබ සමග කරපු සාකච්ඡාවේදී උත්සාහ කරා අපි අතීතයේ හිර වෙලා ඉඳීමේ ප්‍රශ්න ගැන මතු මතු කිරීමක් කරන්න. අපි ජීවත් වෙන්නේ කොහෙද කියලා මම ඇහුවේ. අපේ මනස තියෙන්නේ කොහෙද? අපේ අද තියෙන ජීවිතයට අපි ප්‍රතිචාර ප්‍රතිචාර දක්වන්නේ අද ඉඳලාද? පැරණි අතීතයක හිරවෙච්ච මතකයන්, අත් වශයෙන් මතකයන් බොහෝ දේවල් අපි ගොඩනගා ගත්ත දේවල් ඒ ගොඩනගාගත්ත මතකයන් නැත්නම් මතකසී අපි ගත්ත ගොඩනැගීම් තුල සිටද කියන ප්‍රශ්නේ තමයි මම ගිය වාරේ මගේ අර එඩින්බරු නුවර සංචාරයේ ලන්ඩන් නුවර සංචාරයේ ඇසුරින් ඔබට මතක් කළේ. ඒ වගේම මම කිව්වා මේ වෙලාවේ පරිශන මාලාවක් ලෝකෙ සිද්ධ වෙනවා ලෝකයේ ජනතාවගේ විඥාන රටාවන් සකස් වෙන ආකාරය පිළිබඳ ඒක සිතියම් ගත කිරීම පිළිබඳ මහන්සි වෙන විද්වත්තු ඉන්නවා. ඔවුන් දකිනවා ලෝකයේ මනුෂ්‍යයාගේ විඥානයේ පෙරලියකට භාජනය වෙන ප්‍රවණතාවයන් වශයෙන් නැත්නම් විශාල ආකාරයකින් පෙරලියකට භාජනය වෙන යුගයක අපි ඉන්නේ. ඒ පෙරලියෙන් කොහොමදත් වෙනවා කියලා කෙනෙකුට කියන්න පුළුවන් ඒක නෙමෙයි මෙතන අදහස යුග පෙරලියකට. මේ ශිෂ්ටාචාරයේ රාමු දෙදරවන පෙරලියකට කිට්ටුවෙන් අපි ඉන්නේ. අපේ මුල් සාකච්ඡාවලදී මම ඔබට පෙන්වලා දෙන්න උත්සාහ කරා තාම අපි පෙන්වලා දෙන්න උත්සාහ කරා කියලා කිව්වට ඒකට ඇතුළු වුණා පමණයි නූතන විද්‍යාව ලොකු පෙරලියකට ලං වෙමින් ඉන්නේ. ඉතින් මේ මේ පෙරලි මේ සුසමාදර්ශ පෙරලියක් නූතන විද්‍යාවේ සිද්ධ වෙන්න යන අතරේ මනුෂ්‍ය විඥානයේ මීට වඩා යහපත් මානසිකත්වයක් යහපත් සමාජයක් මගේ භාෂාවෙන් කිව්වොත් සාරක්ෂී සමාජයක් එකිනෙකා රැකබලා ගන්න සමාජයක් දෙසට ගමන් කරන මනුෂ්‍ය ජීවිතයක් අපිට දකින්න පුළුවන්මින් තියෙනවා. හැබැයි එසේ වේ නමුත් අපි අපේ සමාජයේ අපි කොච්චර අතීතයේ තාම හිර වෙලා ඉන්නවද කියන ප්‍රශ්නේ තමයි මම ටිකක් නගමින් හිටියේ. අදත් මම කැමති මේ ප්‍රශ්නෙට තවත් බැඳහත් වීමක් කරන්න. මේක ටිකක් අද මම මතු කරන්න හදන ප්‍රශ්නේ ටිකක් නයිගුලකට අත දානවා වගේ බැර බැරරුම් කියලාට වඩා අවදානම් කාරණයක්. පසුගිය කාලවලදී මම අත් වශයෙන් බැහැර ඉන්න කාලෙදිත් මට ආරංචි ලැබුණා අපේ රටේ සමහර කලාකරුවන්ගේ කෘතීන් ගැන ඇතම් බෞද්ධ වශයෙන් සැලකෙන මතවාදී කණ්ඩායම් ටිකක් බරපතල විවේචන නම් කමක් නැහැ. ਵਿਚාරය නම් කමක් නැහැ. විරෝධය පෑම් සහ යම් කිසි විදිහකට ඒවා තහනම් කළ යුතුයි, ඒවා නැවැත්විය යුතුයි. මේ කලාකරුවන්ට යම් කිසි දඬුවමක් පැනවිය යුතුයි වගේ කියන ආරංචි ලැබුණා. ඉතින් මේවා දිගටම මේ රටේ වෙලා තියෙනවා. සංකීර්ණ ප්‍රශ්න අපි මේ ප්‍රතිචාර එන්නේ කොහෙන්ද කියලා විතරයි මගේ නම් මම නම් කල්පනා කරන්නේ. මේවා ගැන එදා එදා රණ්ඩු වෙනවට වඩා ප්‍රතිචාර දක්වනවට වඩා මෙවැනි තත්ත්වයන් මතුවෙන්නේ ඇයි? මේ තරම් ආරම්භයේදී සහනශීලී විශ්වීය ආදරණීය දහමක්ට උරුමකම් කියන අපි අති දියුණු සංස්කෘතික සංස්කෘතියක් නිර්මාණය කරන්න සුදුසු දහමක් ට උරුමකම් කියන අපි මෙච්චර පටු ගැටුම්කාරී තැන්වලට යන්නේ ඇයි ඒකත් මගේ කල්පනාවේ හැටියට නම් හිරවීමක්, අතීතයේ හිරවීමක්. මේ අතීතය කියලා මෙතන අදහස් කරන්නේ මම වැඩවසම් යුගය. අපි පහු කරලා ආයුතු රාජාණ්ඩු යුගය. ඒකට අයිති තිබිච්ච සමාජ යථාර්ථයක් තියෙනවා. දුරාවලිගත සමාජයක්. එකිනෙකා පාගමෙන් හිටපු, පෑගෙමින් හිටපු සමාජයක්. කුල දුරාවලිය. කාන්තාවන් ඊටාම නරක තැනකට වැටිලා තිබීම. අන්නේ රාමුව ඇතුලේ මේ ගැඹුරු ව්‍යුහයන්, ભેදකාරී ව්‍යුහයන් ඔය සංස්කෘතිය කියලා කියන අපි හිතන අඩුවෙට නිකන් ඉන්න දෙන්නේ නැහැ. ඒක තමන්ගේ රාමුවට සකස් කරගන්න උත්සාහ කරනවා. දියුණු සමාජ විද්‍යාව නම් මේ කතාව දන්නවා. ධහම කියලා කියන්නේ එකක්. බුදුන් වහන්සේගේ කාලේ බුදුන් වහන්සේ ඉදිරිපත් කරපු මාර්ගය, ධහම සහ මාර්ගය පස්සේ කාලෙක අතවසින් ධහම මාර්ගයේ සේම තිබෙන අතර මේක අරගෙන යන මිනිස්සු වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒ සමාජ වෙනස් වෙන්න පටන් ගන්නවා. සමාජය විකරණය වෙන්න පටන් ගන්නවා. විකරණය වුණා නම්. එතකොට ඒවා විසින් අර දහම සම්පූර්ණයෙන් උඩු යට කොට කොට මාරු කරන්න පුළුවන්. නැත්නම් ආගම කියලා අපි හැදෙන එක හැදෙන්න පුළුවන්. බුදුන් වහන්සේගේ කාලේ බුද්ධ ආගමක් තිබුණේ ඒක තියෙන්නේ දැන්. නැත්නම් ඒක අවුරුදු 1530 වෙනස් වෙමින් වෙනස් වෙමින් පැමුණුණා. බුදුන් වහන්සේ කාලේ තිබුණේ මග්ග මාර්ගයක් යන්න පාරක්. සොයාගන්න දෙයක්. ඒතරේ සොයාගන්න දෙයට පාරක් පෙන්වීමක් තමයි තිබුණේ. දැන් අපි සොයන්නොද? හොයන කෙනාට හම්බ වෙනවා. දැන් බුදුන් වහන්සේ මාර්ගය හොයන්න ගියොත් අපිට හම්බ වෙන්න පුළුවන්. අපි හොයන්නේ නැතුව අපි බෞද්ධයෝය, අපි උපතින් බෞද්ධයෝය. ආදි වශයෙන් අපේ මනසට කිසිදයක් හම්බ වෙන්නේ නැහැ. මොකද අපි හොයන්නේ නැති නිසා. මම හැබැයි කිව් ගැටලුව තාම හරියටම ඔබට කිව්වේ නැහැ. මම කිව්වා රාජාණ්ඩු කාලය වැඩවසම් කාලය විසින් විකරණය කරන ලද විශේෂයෙන් නුවර යුගයේ තවත් නරක ආකාරයට විකරණය වෙච්ච ආගමික සංස්ථාවක් පූජා විදීන් ඒකට අයිති සංස්කෘතියක් ඒට අයිති සංස්කෘතියක් පැන නැගිලා තියෙන කාලයක් කයි අපි ඉන්නේ. අපි බෞද්ධයෝ කෙනෙකුට අපි ඇත්ත වශයෙන් අපි මූලාශ්‍ර වලට යනවද යන්න පුළුවන්ද අපිට අපිට ඒවා හොයාගන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තියෙනවා. බුද්ධත්වයේ නමින් අපි සත්‍ය අන්තං හරි තේරුම් ගන්න හෝ අපිට අපිට ඒක ප්‍රවාදගත කරන්න පුළුවන් දේ පැන නැගිච්ච සංදර්භය නම් අපිට පැහැදිලි දෙයක් කියන්න පුළුවන්. අතිශයින්ම නිදහසක් තිබෙච්ච. ඒ නිදහස තුල තමයි බුදුන් වහන්සේගේ මාර්ගය පැනුනේ. කිසිම රාමුවක් තිබුණේ නැහැ. ඊට පස්සේ රාම සියල්ල බිඳීම තමයි උන්වහන්සේ මාර්ගයට තිබිච්ච දේ. ඒවකට තිබිච්ච රාමු තිබුණා බ්‍රාහ්මණ නරක් පිච්ච බ්‍රාහ්මණ වාදයක් තිබුණේ. ඒකත් වෙන කුල දුරාවලියක් ඇතුලේ ආර්ය අනාර්ය භේදයක් ඇතුලේ කුල බ්‍රාහ්මණයේ වංශිකයන් එතකොට ඉහළම ඉදම් හිමියන් සහ වෙනත් බොහෝ දේවල් අතින් ඉහළ සමාජ ඉහළ මාළේ ඉහළ තලයේ හිටපු උදවිය. ඒතර ඒගොල්ලන් විසින් නිර්මාණය කරපු නැත්නම් අර්ථකථන කරපු දහමක් බුදුන් වහන්සේ කෙලින්ම කිව්වා මගේ පූර්වාචාරින් විසින් දුන්න දහම උඩු යටිකුරු වෙලායි කියලා. එහෙම වෙනස් වෙච්ච ධමයක්. වාණිජකරණ වෙච්ච ධමයක් ඒ කාලේ හැටියට. ඒකත් බුදුන් වහන්සේ කිව්වා. ඒතර එවැනි ධමයක් පුපුරවමින් අලුත් මාර්ගයක් නැත්තම් පෙර වැහිලා තිබිච්ච මාර්ගයේ කොටස් නැවත එලි කරමින් ගිය ගමනක් තමයි බුදුන් වහන්සේ මාර්ගය. ඒක සම්පූර්ණ නිදහසේම යන්න තිබිච්ච මාර්ගයක්. ඒතර කලාකරුවන්ට නිදහස දෙන්නේ නැති සමාජයක්ට බෞද්ධ මාර්ගය බුදුන් වහන්සේගේ මාර්ගය හොයාගන්නවත් පුළුවන් වේද කියන ප්‍රශ්නේ අපිට තියෙනවා. දැන් මම කැමති මේකේ ඉතිහාසය මම කාලයක් මේ ඉතිහාසය අධ්‍යයනය කරන්න උත්සාහ කරපු නිසා බුදුන් වහන්සේගේ කාලය පිළිබඳ අධ්‍යයනය කරන්න උත්සාහ කරපු නිසා යමක් ඔබට ඔබ සමග බෙදා හදා ගන්න. දැන් බුදුන් වහන්සේ ඊටවසේ සිද්ධාර්ථ ගෞතමයන්ගේ කාලය උතුරු ඉන්දියාවේ ජනපද යුගයක් ඝන සංඝ වශයෙන් සංවිධානය වෙලා තිබුණු තිබුණු ඉතා සරල ඉතාම අද භාෂාවෙන් බැලුවත් ඉතා දියුණු ආණ්ඩු ක්‍රම තිබෙච්ච සරල ඝන සංඝ වලින් එකතු වෙච්ච ජනපද ක්‍රමයක් විනාශයට යන කාලයක තමයි උන්වහන්සේගේ සම්ප්‍රාප්තිය සිද්ධ වෙන්නේ. අපේ බෞද්ධ ලේඛනවලම සංඝ සාහිත්‍යයේම තියෙනවා ජනපද 16ක් ගැන කතා කතා වෙනවා. ඉතින් ඉන්දියානු ඉතිහාසඥයෝ මේ නෙරු විශ්වවිද්‍යාලයේ ඉතිහාසඥයෝ මේක මම මනමින් පෙන්නලා දෙනවා මේ බෞද්ධ සාහිත්‍යයේ තියෙන දේ හරි අවුරුදු 2500 කට හෝ ඊටත් ඉහළ කාලයක උතුරු පංචාල දේශයේ ජනතාව ජීවත් වුණේ අද අපිට හිතා ගන්න බැරි ආණ්ඩු ක්‍රමයක. රජවරු හිටියේ නෑ මේ යුගයේ. සෑහෙන දියුණු ආණ්ඩු ක්‍රමයක් තිබුණා ඒක තමයි ජනපදය කියලා කිව්වේ. අපි මේ අපේ මේ වැඩසටහනේ තියෙන සම්තාගාර කියන වචනේ අත් වශයෙන් මේ ජනපද කාලයේ උපුටාගත්ත වචනයක්. මොවුන් සාහිත්‍යයෙන් වජ්ජීන් නැත්තන් ලිච්ඡවීන් සම්තාගාරයට රැස් වෙලා ඔවුන්ගේ නායකයින් එකතු වෙලා තීන්දුව ගත්තයි කියන කතාව තමයි අපි සාහිත්‍ය හරදන්නේ. අත් වශයෙන් පසු කාලීන සාහිත්‍ය කරන රජදරුවෝ 500ක් එකතු වෙලා මේ සන්තාගාරේ රැස් වෙලා නැත්නම් කූටාගාරේ සන්තාගාරේ රැස් වෙලා තීන්දුව ගත්තා කියන. රජදරුවෝ ඒ කාලේ හිටියේ නැහැ. ඒ හිටියේ යම් විදිහකට තෝරාපත් කරා ගන්නාලද ගාමනිවරු නැත්නම් නායකයින්. ඒ ග්‍රාම නායකයින් නැත්නම් ඝන සංගවල නායකයින් එකතු වෙලා තමයි කතාබස් කරලා සම්මුතියෙන් තීරණ ගත්තේ. යන්නේ ඉතින් දියුණු හිත අපිට අද හිතා ගන්න බැරි සංස්කෘතියක් ආණ්ඩු සංස්කෘතියක් නැත්නම් රාජ්‍ය සංස්කෘතියක් රජවරු නොහිටිච්ච මහජනයා විසින් සැබෑ ලෙස පාලනය කරපු ඉතාම අමුතු විදිහකට සංවිධානය වෙලා ඒ අනුක්‍රමයක් තමයි තිබුණේ. ඒ ක්‍රමය වැටෙමින් රාජාණ්ඩු සහ වෙළඳ පොළ පැන නගින යුගයක් තමයි බුදුන් වහන්සේගේ සම්ප්‍රාප්තිය සිද්ධ වෙන යුගය. පංචාල දේශයේ අර ජනපද විනාශ වෙමින් විනාශ කරමින් පැන නගින රජවරුන් පසු කාලේන අධිරාජ්‍යයක් පැනනගෙනවා. උත්තර උතුරු නැත්නම් පංචාල දේශවල මගධ අධිරාජ්‍ය පැනනගෙනවා. දැන් ඒකේ මුල හරිය තමයි බුදුන් වහන්සේගේ කාලේ. එතකොට මේ පෙරලිය සිද්ධ වෙනකොට මේක භයානක නරක පෙරලියක් ඒ කාලේ හැටියට බැලුවා. අද අපි අන්දක්නේ සමහර පෙරලි වගේ. පරිබ්‍රාජක සම්ප්‍රදායක් ඇති වුණා උතුරු ඉන්දියාවේ. මොකද මේ පරිබ්‍රාජක සම්ප්‍රදාය කියලා කියන්නේ? අපිට බොහොම සාමාන්‍යයි කියලා පේන දෙයකට විරුද්ධව තමයි පරිබ්‍රාජකෝ එළියට දැස්සේ. මොකන්ද දේ? පෞද්ගලික දේපොළ එකතු කොටගෙන ග්‍රහපතිවලින් ගෘහපතිවලින් ඉඩම් හිමියන් බවට පත් වෙමින් මාතෘමූලික සංස්ථාවන් වෙනස් වෙලා පීතෘමූලික සංස්ථාන් පැන නගින ඒ වගේම පොදු දේපල ක්‍රමය විනාශ වෙමින් පෞද්ගලික දේපල ක්‍රමය ඇති වෙන කාලයක තමයි පරිබ්‍රාජක සම්ප්‍රදාය ඇති වෙන්නේ. කවුද පරිබ්‍රාජකයෝ? අර මහ පෙරලිය මොකන්ද? පෞද්ගලික දේපල ඇතිවීමෙන් ඉඩම් හිමිව මතුවීමෙන් ඉඩම් කොටු කර ගැනීමෙන් කෘෂි කර්මයක් වශයෙන් දියුණු වෙමින් ඒකේ අනිත් පැත්ත ඒ වගේම කාන්තාවට තිබිච්ච ස්ථානයේ දෙවෙනි තැනට හැලෙමින් පුරුෂ මූලික සමාජයක් ඇතිවීමෙන් රජවරු පැන නගිමින් දේව ගණයාද පිරිමි බවට පත් වෙමින් තිබිච්ච මහා පෙරලියක් ඔය වෙන කාලේ. ඒක විශාල ශිෂ්ටාචාර පෙරලියක්. අන්න ඒ කාලේ තරුණ තරුණියෝ පිරිසක් මුළු උතුරු ඉන්දියාව පුරා තමන්ගේ කුටුම්බ වලින් එළියට බහින්න පටන් ගත්තා. ඒගොල්ලෝ තමයි පරිබ්‍රාජකයෝ, පරිබ්‍රජනේ නැත්නම් සංචාරක ජීවිතයක් ගත කරපු මිනිස්සු තරුණයෝ ඒගොල්ලෝ අර ක්‍රමයට අලුත් නැගීගෙන යන ක්‍රමයට විරුද්ධ වුණා. අපිට එපා ඉඩම් කොටු කරගන්න. අපි පරණ විදිහට ජීවත් වෙනවා. පරණ මිනිස් වර්ගයේ සැහැල්ලුවෙන් මේ පරිසරයේ සංචාරක විදිහට ජීවත් වෙනවා. අපි දේවල් හොයමින් සීකස්ලා හොයන්නු ගවේෂකෝ ලෙස අපි ජීවත් වෙන යන උද්ෘතය ඇතුලේ මේ ශාල මේක එක කණ්ඩායමක් නෙවෙයි කණ්ඩායම් විශාල ප්‍රමාණයක් උතුරු ඉන්දියාවේ මතුවුණා. සිද්ධාර්ථ ගෞතමයෝ මූලික වශයෙන් මෙන්න මේ පරිබ්‍රාජකෙක්. මේ එළියට බැස්ස කෙනෙක්. අපි කියන අභිනිෂ්ක්‍රමණය කරලා කියන අපිට හිතෙන්නේ එතුමා විතරයි ඒ කාලේ අභිනිෂ්ක්‍රමණය කළේ කියලා. ඒත් වාසේ 10000 ගාණක් තරුණ තරුණියන්ගේ මහා එළියට බැහිමේ කාලෙක මේ වඩා ප්‍රබෝධ සමාජයේ හිටපු මේ තරුණයාත් එළියට දැස්සා. ඒ පරිබ්‍රාජකෙක් විදිහට, සොයන්නෙක් විදිහට. ඒතර මේ සංස්කෘතිය තිබුණා ඊටාම සාමකාමී සහනශීලී ලක්ෂණයන් මේ සොයන්නෝ අතර. මොකද ලක්ෂණේ වුන් තන තන ඇවිදින්න පටන් ගත්තා. ඇවිදින අතරේ එකිනෙකා හම්බුනාම වාඩි වෙලා කතා කරා. මේ ගුරුවරු මත වුණා. දැන් අපේ පොතපතේ තියෙනවා 64ක්. මහා ගුරුවරු මත උනා. ඒක ඇත්ත වශයෙන් ගුරු රාශියක් මේ අලුතෙන් නැගින නගර වෙළඳපළ ආශ්‍රිතව අතිරික්ත දෙයක් නැත්නම් අතිරික්ත සම්පත් පැන නැගුණා. ඒව ඇසුරේ නාගරිකව විශාල සම්පත් මැද්දේ නොකුත් ගුරුවරු බිහි වුණා. ඒක 아무තු කාලයක්. අන්න එතකොට මේ සම්ප්‍රදාය ඇතුලේ මිනිස්සු වාඩි වෙලා තරුණ තරුණිය හම්බුනම වාඩිලා කතා කරන්න පටන් ගත්තා. "හා ඔබේ ගුරුවරයා කියන්නේ මොනවද?" "හා හොඳයි. අපේ ගුරුවරයා කියන්නේ මෙන්න මෙහෙමයි. ආදි වශයෙන් ජීවිතයේ දේවල් හොයන්නෝ එකිනෙකා හුවමාරු කර ගන්න පටන් ගත්තා වුණගේ ගුරුවරුන් ඒ සම්භාෂණ. සිද්ධාර්ථ ගෞතම ප්‍රධාන වශයෙන්ම අපට ගැන තිනවා එතුමා ඔන්න ඔය සම්ප්‍රදායට බැහැපු ගවේෂකෙක්. ඒ මහා ව්‍යාපාරය ඇතුලේ සිද්ධාර්ථ ගෞතමයන්ගේ විශිෂ්ටත්වය වෙන්නේ ඔහු යකෝ මැද්දෙන් ඒ ඔක්කොම අත්වසින් පීරමින් ගොස් නොයෙකුත් ගුරුවරුන් හැමමින් ගොස් නොයෙකුත් සංഭാෂණ මැද්දේ ගොස් අලුත් පාරක් හොයාගත්තා. අපි ඒකට අපේ දහම් මාර්ගය කියලා කියනවා. නමුත් මොනවද අපි හොයාගත්තේ කියලා අපි එච්චර හොයලා බලනවද කියන එකයි වැඩේ. මොකද මේ සොයා ගැනීම අපි අපිත් සොයා ගන්න ඕන. අපිට මේවා උන්වහන්සේම කියා දෙන පරිදි මේ මාර්ගයේ ගෙන යන්න කාටවත් බෑ. Taman යන්න ඕන. අපි කරන්නේ ඒකද කියන ප්‍රශ්නේ තමයි අපිට මෙතන තියෙන. අපි මේ සාකච්ඡාව පොඩ්ඩක් ඉදිරියට ගමු. නමුත් මම කැමති නන්දන වීරසිංහන්ගේ අපේ ජේෂ්ඨතම ඉතාම ඉතාම විශිෂ්ට ගණේ කවියෙක්. එතුමන්ගේ අලුත්ම පොතේ මේක කවියක් මම ගායනා කරලා දෙන්නවා ක්ෂණ නියාම කියන පොතේ පළවෙනි කවිය ඔබ සමග බෙදා හදා ගන්න මම හිතන්නේ අපි මේ සාකච්ඡාවට ළඟින් ස්පර්ශ වෙන නිසා මේ කවියෝ කියන જાතියේ හොඳ කවියොත් අර රාමුවක් නැතුව හොයන්න පටන් ගන්න අය. ඉහළම විශිෂ්ට කවියෝ කිසියම් තමන්ගේ මාර්ගයක් ඇසුරෙන් අපිට ජීවිතයේ දේවල් හොයලා පාදලා දෙනවා විතරක් නෙවෙයි ජීවිතයේ අලුත් මාන මතු කර දෙන අය. ඒගොල්ලෝ දිහා පොඩ්ඩක් මිත්‍රශීලීව බලමින් ඒගොල්ලෝ කියන්නේ මොනවද කියන එකත් අහන්න පුළුවන් නම් හොඳයි. නන්දන වීරසිංහ කවියාගේ ක්ෂණ නියාම පොතේ තියෙනවා බුදුන් දැකීම නමින් කවියක්. ඒ කවිය මෙහෙමයි. බුදුන් දැකීම ගින් වේගයෙන් මැඬුණු මහ සමබිමෙහි උන්වහන්සේගේ උස් රූපකායේ සිහිල් සෙවණැල්ල සොයා ආකල සියක් දහසක් සඳුන් කූරති දැවි දැවි දෙන දුම් පිළිම හිමි වසා පැතිරෙනු දුටු වෙමි. ඒ දුම් සුවඳ යැයි සෙල් රුවට නැත හැඟුමක්. මේ සුගතිඳුන්ගේ දසුනේ දුම් කඳට නැත නුවණක් එකේකා වෙන් වෙන්ව පුද දුන් සුවඳ දුම් එකම දුම කිය දැන් හිමි නැතෙහි නොදිසේ කවරෙකු පිදූ දුම් දැයි වටහන් භවක වටහාගත් භවක කැල්මක් මේ ධූප මේලාවෙන් මෙපිට සිට මම අනත් ආසේ ඈතට සැන අතුරුදන් වී යන දුම් දහර මෙනෙහි කරමින් උන්වහන්සේ දැකගතිමි. මේක තමයි නන්දනයන්ගේ කවිය. දැන් මේක හරියම සූක්ෂම ඉතාම සියුම් උත්ප්‍රාසයක් දැනෙන කවියක්. දැන් එකක් මේ බුදුන් වහන්සේ සොයා ආපු කෙනෙක් මේ. ඔන්න ගවේෂකෙක්. හම් වෙන්නේ පිළිමයක්. ඒ පිළිමේ වටේ සඳුන් කූරටි දැවි දැවි දෙන දුම් පිළිම හිමි වසා පැතිරෙනු. මේ පිළිම හිමි වසා පැතිරෙන මේ කවියෝ වචන නිකන් ලියන්නේ මේ පිළිමේ පවා ඒක තේරුම පවා වැහිලා යනවා. මේ දුම් වලින් තේරුමත් වැහිලා යනවා. ඒතර මේ කිසි කිසි ආර්ථයක් නැහැ. දුම් දුම් සුවඳයි සෙල් රුවට නැත හැඟුමක්. මේ සුගතින් දුගේ දසුනේ දුම් කඳට නැත නුවණක්. ඒතර මෙතනින් අර්ථයක් හොයාගන්න බෑ පිළිමේ. පූජා වලින් දුම් මැද්දේ අර්ථයක් හොයාගන්න බෑ. හැබැයි කවිය අර්ථය දකින්න වෙන තැනක. මේ දූප මේලාවෙන් මෙපිට සිතමව. අර දුම් වලින් ඇස් වැහෙන අපේ මනස වැහෙන තැනින් අහකට ගියොත් මේ දුම් ගොඩින් අහකට ගියොත්. ඒතර දුම් කියන්නේ දුම් විතරක් නෙමෙයි එහෙනම්. මේ තියෙන ආගමික මහා සද්ද උද්ඝෝෂණේ ഘോഷය ഘോഷාවෙන් එළියට ගියොත් එතකොට ඔහු රූපයක් ගොඩනගනවා. අනත් අහසේ ඈතට සැන අතුරුදන් වියන දුම්දහර මෙනෙහි කරමින් උන්වහන්සේ දැකගතින්. එතකොට ආයි අපි අර ෆවුන්ටන් එකට නැත්තම් උල්පතට ආපහු යනවා වගේ වැඩක් මේ ලෝකයේ දේවල් මේ ෂණ නියාම මේ අඳුන ගන්න අපි මේ දුන්ගේ ඇස්සේ පිළිමෙලවල් ඇස්සේ අපිට බෑ අපි එතනින් අහකට ගිහිල්ලා අපි නැවතත් අර ගවේෂණේ උන්වහන්සේගේ ඉන්න ගවේෂණේ බුදුන් වහන්සේ ගවේෂණේ අපිත් ඒ නිරත වෙය යුතුයි කියන කතාව සංදේශය තමයි කවියා අපිට කියන්නේ. ඇත්ත වශයෙන්ම මේක තමයි කතාව. මේ මාර්ගය සොයන්න අපි මාර්ගය යන්න ඕන. නමුත් අපි කරන්නේ මොකක්ද? අපි නැවත හිර වෙලා ඉන්නවා පැරණි ගොඩනඟපු දහමක. ඇත්ත වශයෙන්ම දහම කියලා කියන්නේ බෑ ආගමක. ඒක ගොඩනැගුවේ අර කුල දුරාවලියත් පුරුෂ මූලික සමාජයත් රාජාණ්ඩුවත් එකතු වෙලා විකරණය කරපු තමන්ට ගැළපෙන තමන්ට ප්‍රමාණවත් හෝ තමන්ට දරා සිටින්න පුළුවන් තමන්ට ප්‍රයෝජනක් ගත හැකි දෙයක් නැවත ගොඩනගනවා. ඒකටයි තියෙන්නේ භාෂාවේ සෑම දෙයක්ම විකරණය වෙනවා. ආගමටයි දේවල්. අපිව හොඳයි හොඳයි කියලා තියෙන හිතන දේවල් සමහරට සම්පූර්ණ අනිත් පැත්තට වැඩ කරන්නේ. අර පාර පෙන්වන්නේ නැති වෙනදී. ඒක තමයි මේ කවියා කියන්නේ. මේ පූජාව මේ දුම අපේ ඇස් අඳුරු කරනවා. ඇස් ඇස් වහනවා. ඒක ASCII අපිට මේ ඇත්ත දැනගන්න බෑ. අපිට ඉතින් අහකට යන්න වෙනවා. මම පහුගිය දවසක රූපාණි වැඩසටහනකත් කිව්වා ඒක ටිකක් ආందోලනාත්මක කියමනක් වෙන්න ඕන. මා සමග හිටියා මගේ ඊටාම සුහද මිතුරෙක් කලන මිතුරෙක් වෙන ගල්කන්දේ ධම්මානන්ද තෙරුන් වහන්සේ. මම උන්වහන්සේට අත් වශයෙන් හාමුදුරුවෝ කියලා කියන්නේ මම ඒක රූපාණි වැඩසටහනේදීත් කිව්වා. මම මෙහි වැඩසටහනකදීත් සිසිජ වැඩසටහනකදීත් ඔබට එතුමන්ව හම් වුණා. මම ඒ තරුණ වහන්සේට හාමුදුරු කියන්නේ. එහි මම එහෙම කියන්නේ නැත්තේ මට හිතන එක නිග්‍රහයක් කියලා. බුදුරජාණන් වහන්සේ බුදුහාමුදුරුවෝ කියන එක මට හිතනවා නිග්‍රහයක් කියලා. දැන් මම ඒකෙන් කැමති නෑ රණ්ඩු වෙන්න ලක්ෂ සංඛ්‍යාත ජනතාව භික්ෂුන් වහන්සේලාට හාමුදුරුවෝ කියලා කියන්නේ. බුදුන් වහන්සේට බුදුහාමුදුරු කියලා නැත්නම් බුදුරජාණන් වහන්සේට කියනවා. හැබැයි වචන විසින්ම ඒ පාරම මකනවා. හාමුදුරුවෝ කියලා කියන්නේ දැන් නුවර යුගයේ ඇතිවෙච්ච වචනයක්. ඉදම් හිමියන්ට නින්දගම් වාසින් කියපු වචනේ තමයි හාමුදුරුවෝ හාමුදුරුවෝ. ඒක ඉන්නේ අවුරුදු 10 විතර කලින් අර ගහ ප්‍රතිවාර පෙරලිය බුදුන් වහන්සේ පිළිකෙව් කරපු පෙරලිය පරිබ්‍රාජකවරුන් අර විරෝධව ගිය පෙරලිය අයිතිකාරෝ ඉදන් වල අයිතිකාරෝ පැන නැගිච්ච මොහොතට විරුද්ධව තමයි පරිබ්‍රාජක ව්‍යාපාරිකයේ බුදුන් වහන්සේ පටන් ගත්තේ එතනින්. එතකොට මේ ස්වාමි දරුවෝ කියලා ආපු වචනේ තිබුණේ නින්දගම් එහෙම නැත්නම් යටත් වෙසි වාසින්ට මේ අයිතිකාරෝ ඉදන් හිමි මහ ප්‍රභූවරු ඒ රාමු ඇතුලේ සංස්කෘතිය ඇතුලේ වුන්ට ආමන්ත්‍රණ තිබිච්ච ආමන්ත්‍රණ පදේ තමයි ස්වාමි දරුවෝ. මේක හරි කපටි වචනයක්. ස්වාමි කියලා කියන්නේ අයිතිකාරය කියන එකයි. ඉද කඩන්වල හරක බානවල සහ දැසි දස්සන්ගේ අයිතිකාරය තමයි ස්වාමියා. ස්වාමිත්වය අයිතිහාංග අයිතිහාංගවන ලකුණ. ඒතර ස්වාමි දරු කියලා හැම ඒගොල්ලන්ට කියන්නේ දරුවෝ කියනකොට ඒක හරි සෞම්‍ය දෙයක්. දරුවෙක් වගේ සෞම්‍යව බලා ගන්න, දරුවෙක් වගේ රක බලා ගන්න. ඒතර මේ යටත් වෙසින් ඉන්නකම් වාසීන්ට ලැබෙන සංස්කෘතිය ඇතුළේ තමන්ගේ ප්‍රභූ ස්වාමීන්ව රක බලා ගන්න වැඩි හැම වෙනත් වශයෙන් රක බලාගත්තා. බොහොම ආදරෙන් රක බලාගත්තා. ඒක ඒක ඒක ගෞරවනීය සංස්කෘතියක් වෙන්නේ ඒ රාමය ඇතුලේ ඒ ප්‍රභුන්ට එක හොඳයි. ඉතින් අපි අත් වශයෙන් බුදුරජාණන් වහන්සේ කියනකොට අපි උන්වහන්සේගේ මාර්ගය සම්පූර්ණම අකලා දානවා. වචනේ විසින් මොකද හාමුදුරුවෝ කියනකොට මුල් තෙරුන්ගේ සංඝයාගේ ආරාමෝ මකලා දානවා. අත් වශයෙන් දැන් භික්ෂු සංඝයා නැහැ කියලා කියන්න පුළුවන්. සංඝයා කියලා කිව්වේ දීපලයි අයින් කරවපාරක්. අර ඝන සංඝ යුගයෙන් ගත්ත බුදුන් වහන්සේ වරුම කරගත්ත දේ. පොදු දීපල ක්‍රමය. එතනම දැන් අපිට ඉඩම් හිමි පන්සල් තියෙනවා ලොකු දෙපලක් තියෙන හිමිවරු ඉන්නවා ඉඩම් හිමි සම්බන්ධ නඩු තියෙනවා දැන් මේ ඔක්කොම අර පාරට විරුද්ධව ගිය පාරක් කෙසේ වේ හෝ වේවා සකසඳ මම රණ්ඩු වෙන්න කැමති නෑ හාමුදුරුවෝ කියන වචනෙත් එක්කවත් මම කිව්වේ මගේ ප්‍රශ්නේ මම කිව්වේ මට පැකිලීමක් තියෙනවා මට හරි අමාරුවක් තියෙනවා මහා මේ ශාස්ත්‍රවලට බුදුරජාණන් වහන්සේ හරි බුදුහාඳුර හරි කියලා කියන්නේ. උන්වහන්සේගේ මාර්ගය විමුක්ති මාර්ගය. මේ රජෝරුන්ගෙන් ඉඩම් හිමියන්ගෙන් ඒක අතික්‍රමණය කරමින් ඊට වඩා සහනශීලී සහරක්ෂී සහෝදරත්වයේ මානවීයත්වයේ උස් කරපු පාරක් දිහායි උන්වහන්සේගේ ගමන අපිට යෙදී තිබුණු උන්වහන්සේගේ මාර්ගය අපිට පෙන්වන්නේ. හොඳයි අදත් අපේ කාලය අවසానයි. අපිට තාක්ෂණික සහයෝගය දුන්නා මංජුල සෙනවිරත්න මහතා එතුමන්ට ස්තුතියි. හොඳයි සකිසඳ නව ඊගාව වාරේ අපි හමු වෙනතුරු ඔබට මම ආයුබෝවන් කියනවා. ආයුබෝවන්. සිටිජර් චින්තනයේ සහ හදවතේ ඉම් ගල් ගලවන සන්තාගාරය ඉදිරිපත් කිරීම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන නිෂ්පාදනය රාජිත දිසානායක වෙලාව උදෑසන 9 පසුවේ විනාඩි 55යි. අපි සූදානම් මීළඟට වික්‍රත්නායකයන් ඇතුළු පිරිස ගායනා කරන මීරු ගීතයක් ඔබට තිල්න කරන්නට. මාන දූලිතේ කඩා දමා රත්න රත්න දෙව්වි මාන දූලිතේ කඩා දමා රත්න දූලේ වලල්ලත දෙමාපියන් ලෙසින් සිටි මාර දිව්‍ය කුමරුකින්ද මේ සටන් වලින් ඵලේ සුන් නොවේ හදේ උපන් සුනිල් නිමල් මනෝරතේ සුන් නොවේ හදේ උපන් සුනිල් නිමල් මනෝරතේ නාද ඇත් මුළුල්ල චක්‍රවාට ගුගුරුවක් කුංචනාද ඇත් මුළුල්ල චක්‍රවාට ගුගුරුවක් සියලු අස්ව කුල මඩුල්ල සේන විත් අගාමත කුණි දැන්නේ නැගෙව් කාරු සල්ලිහ සීසරින් මල් පිපේ දෙපා මුලේ හර්ද මණ්ඩලේ නිවි ස්වර්ග ద్వාර විවරවේ අග්නි කූට දුම් කඳින් වැහි වහි මහි තලේ අග්නි කූට දුම් කඳින් වැහි වහි මහීතලේ අග්නි කූට දුම් කඳින් වැහි වහි මහීතලේ අග්නි